สะโหตุอะระโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ

වහන්සේ වා වාස්තවක වාස්තවක සූරකන්දේ ඒක කපිල ජීවරයක් වෙන්නත් පුළුවන් සමහරවිට වාස්තාවක් ජීවරයක් වෙන්නත් පුළුවන් කපිල ජීවර ධාමයෙන් පූජා කරන වාක්‍යය වාස්තාවක් ජීවර ධාමයෙන් පූජා කරන සංඝාතයි. සමහර විස්සෝ තරංගලාට වෙවිදී පරිණාමයෙන් ජීවනයක් ලැබුණාම මේ සම්බන්ධව කරගන්න තිබෙන වැඩ ටික සංයම කරගන්න බෑ. සංයම කරගන්න බැරි නිසා සමන්තරකට එකතු වෙලා වාස කරන්නේ එතකොට සංඝයා එකතු වෙලා පූජා කරන්නේ පූජාව ලබන්නේ නමුත් මේ විස්සෝ කාර්යයේ අවස්ථාවේදී අර ජීවනයේ පරිණාමය අත්වස්ත්‍රයේ දවරුවාම ඒ වික්ෂුණාවේ පරිණාමය කරගන්නවා. ඒ නිසා සමහර විටක මේ වික්ෂුණාවේ මේකත් අරගෙන යනවා වෙනින් දැනකට ඒ සූරහන් දැක්කගෙන. සූරහා ගැනීමට දැනීම අදාළ. ලෞකික වෙන කෙලෙස් වල ගන්නවා. ඉතින් මෙන්න මේ නිසා අදන් විදක කරදරයක් වෙනවා කියනවා. අදන් විට අදන් වික්ෂුණාවේ ඒ ස්ථානයේ යනවා සූරහා කරගෙන කොහේ හරි ගිහිල්ලා මේ නුවර මතක් කරගන්නවා නැවතාගෙන නෑ කියලා හැඟීමෙන් යනවා. එතෙන්දී අර කටන ජීවයේ බලවත් නැති වෙනවා කියලා කියනවා. ඉස්හානේ සම්බන්ධව ඒකට ජීවයේ ලබා ඉස්හානේ සම්බන්ධව ආකාර අදහස ඇති. අර ලෝකයේ කන්නේ බලවත් නැතුව. සාමාන්‍ය වශයෙන් කලක ජීවයේ සම්මතව වැඩ කරන අවස්ථාවේදී ඒ උපකාරය ඊට පසුකාරවල විචුන් මහන්සේලාගේ විශේෂ පරිපූර්ණමක් කරලා තියෙනවා. ඒක විචුන් මහන්සේලාමකට අර කර්මකේ වල කරුවාට අප කෙනෙක්ම එකතු වෙලා අර සිවුරු හරියට ඉන්නකොට සිවුර කඩක් කරගැනීමට උනන්දු වෙනවා. ඒ උපකාරය තමයි පසුකාරවල කරන්නේ. කටයුතු කරන්න අවස්ථාව දිගන්නේ නීවර කතා අවස්ථාව කියන. නීවර වශයෙන් ඉදිරිපත් අවස්ථාව කියන. ඒ අවස්ථාවේදී හැම දෙනෙකුම ආර්ය පොඩි පොඩි වැඩලාවක් නීවර වශයෙන් සම්පූර්ණව වශයෙන් නෝදාස්තෝන කඩකපන්නෝන ඊළඟට ඒ මහා කොහොම මහා අවස්ථාවේදී ඒ මා අරගෙන දෙන්නු ඉතිකට මොකද මොනවා දෙන්නු අවසරතු කරලා දෙන්නෝ. එතකොට ඉරකව ආදී දේවල් සකස් කරලා පූජා කරන්නේ. සමිනන බාහිර පොදුට අනුමෝදනා කරන්නේ. එතකොට මොහොම සම්බන්ධෝ. සතුටක් ගන්නෝ. ඒ මොහොතක් මත වහන්නෝ. වේදන්නෝ. කරන වැඩක් වශයෙන් මේ ධර්ම ජීවිතයේ සම්බන්ධ වෙන කටයුතු කරා. ඒකට මේ ඉවරේ මුක්ඛෝපහන් සේනාවේ ආපත්‍ති ආදී විභාගයේ ආරක්ෂා වීමට උපකාර වන්නා වූ ඕකීවරය. එනිසා මේ කරන විශේෂ කින්වත් දක්වලා තිබෙනවා. මුක්ඛෝපහන් වලට විශේෂ ආශිර්වාද දීපු ඒ සමගම එනවා. ඒකද නිසා මේ ආරම්භය විශේෂ කාර්යයක් වශයෙන් සැලකුවා. මේ විදිහට වැඩි දියුණු කාර්යයක වුණත් Gracias. වගේම භාවනා අදහන තුන අන්තිමට අනුභව කරගන්න ආරම්භයි. භාවනා වශයෙන් ඔක්කොම මේක අපිට තෝරනවා යොදවන්නට උදව් භාවනාවෙන් බලාපොරොත්තු වෙන නිවන් දැකීම. නිවන් දැකීම කියන්නේ ඉලක්ක පිටක් බව උපකාරයක් වදාළා. මේ බව සිද්ධ කරාට මේ බව තේන කාමනා නිකාරං අදිවත්තං සක්කවත් සක්කහෝදරං

para මුතුන් අල්ලා ගන්න පුළුවන්. එතකොට මුතුන් අල්ලා ගන්න පුළුවන් වෙනකොට ඒ සංස්කෘතිය මොනවද මේ සංස්කෘතිය? ඒ මොනවද සංස්කෘතිය අයින් කරගන්න පුළුවන්. ඒක එක්ක එක කරලා නෙවෙයි කරන්නේ. සමහර විට සාමාන්‍ය පිටකක් නිවන වැටෙනවා. ඒ වැටෙන්නේ අනුභාරවත්. සත්‍යත්වයෙන්. සත්‍යත්වයෙන් වෙනවා. හමු වෙන්නේ ලෝකෝත්තර ඥානයක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ. ඒ ලෝකෝත්තර ඥානය කෙනෙකුගේ හයින් වෙච්ච එක. කෙනෙකුගේ හයින් වෙච්ච ලෝකෝත්තර ඥානයට පොළවෙන නිවන ඉස්සත් කරා. ඒ නිවන ඉස්සත් කිරීම කියන්නේ නිවනට නිවනයි ඥානයි දෙක එකට සම්බන්ධයි. මේක ඉතාම අමාරු කාරණයක්. ඉතාම මාරු ගන්න මොකද හුඟක් කොට මේ අමාරුව දැනෙන්නේ. මොනම අන්දමකින්වත් මට මොනවාන් කියලා දාගන්න කරගන්නයි. මට මොනවාන් කියලා නැති කියලා කිව්වට කිව්වට හවස්න. අත්දේ ඒවන එක්කදරේ ඒවන ඒවන මේ බඩේ ඒවන මට එතකොට ශ්‍රී ලංකාවේ මට කියනවා නම් ලැබිය හැකි ලබන්න පුළුවන් වෙනවා. මට හමුවරදීනේ නැහැ මට ලබන්න පුළුවන් කියලා දැනගන්නවා. ඒ විදිහට ہے ඉස්සරහට කියන එක කාර්යයක් නේ. ඒකත් අත්දේ ඒක කොහොමද අනිවාර්ය ගුණයක් සම්පාදනය කරගන්න ඕනේ. අනවරන්දරෝගේ මට පුළුවන්. අවබෝධ වෙන ඉස්සරහට කරගන්න. ලබන පොරතේ කරහත් වෙනවා. ආවා කියන්නේ කොහොමද? දැන් කොහොමද කියන භාවනා කරා. ඒ කොහොමද කොහොමද අපදාම හදගන්නවා. මොකද රාජ්‍යන්න බැරි වෙනවා. රාජ්‍යන්න බැරි වෙනවා. ඒක ඕන ඔතෙන් මේ ඔතෙන් මේ දේවතාවා මේ හොර මේ ජය වාසය කරන දේවතාව මොකද හදන්නේ? මාර්ගයක් කරලා ලබා ගන්න හදන්නේ. ඉතින් මොහොතේ යනවා. ඒ මාර්ගයක් කරලා ලබා ගන්න මොනවා දහටවත්. ඒ කොහොමද හදන්නේ? කොහොමද හදන්නේ? ඒ මාර්ගයක් කරලා ලබා ගන්න. මේක කාටකවත් දෙන්නේ නැත්නම් තමයි. අපේ ලැජ්ජා කරනවා කියන්නේ මේ දේවතාවෝ කියලා මෙතෙන්දි මානෙ නැති කරගන්නවා. ඊට පස්සේ භාවනාව කරන්න ගියා කර්මස්ථානයේ සිට යෙදුණා වෙනකට වඩා මොකට පැහැදිලිව බෝධුන තමන්ගේ කර්මස්ථාන. කර්මස්ථානයේ යන සංස්කාර කොටස්. ඒ සංස්කාර කොටස් මොනවද? සාන්දිය වැටෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ අද මට අපිට ඉන්නේ රහත් වෙලා කියලා බල බල අපේ කියන උත්සවයක් සම්මානේ දීලා ඒක වේදලා භාවනාව කරගෙන කරගෙන ගියා. ධර්මස්ථාන හොඳට ප්‍රකට වෙලා සම්පූර්ණේ මොනේ මාස්කාරයක් මේ මොකක්ද වැඩිලා අනිත්‍ය අනිත්‍යකත්වයන්ගේ හොඳට වැටීම විදක් නිකන් අපට තේරෙන්නේ අපි අහගන්න දැනගන්න ඕනේ. ඒ වගේම හිත පොළොවක් කෙලස් කරට හිත වැඩි හිත නොලබනකට අපි හදවත කරන්නේ. අමාරක් කායවදීම පෙරතුන්ගෙන් මේක අයින් කරගෙන වැඩ කරන්නට ඕන. ඒක ඉපැති කරගන්න ඕන. ඒ වගේම ඉති බාහිර ධර්ම. හන්ද චිත්ත විරිය විවන්තාවේ කිසිම ආකාරයක් සමන්තව වැඩෙන හැටියට නිතරම ක්‍රියා කරන්න ඕන. හදවත කරන්නේ. සිහිය හදට වඩා ගන්න. සංකල්පන්නේ කියන නුවණ නිතරම වඩා ගන්න. මෙන්න මේ ටික හදවත කරගෙන සංකල්ප කරගෙන මොනවත් මොකටද බතර මොනවත් වැඩ කරගෙන යන්න ඕන විරිය මම තාවත් ඉතරම කලකා බලන්න. සමෝ කීයක් හවත්වන්න මහත්කමක්. මේ විදිහේ කටයුතු කරන්න ආරම්භනකොට තමන්ගේ ශක්තිය අත්මත තමා බලාපොරොත්තු වන්නා වූ අරමුණ තමන්ගේ අභ්‍යන්තරයේ විදක සංකල්පවල තිබෙනා වූ කෙලෙස් ජාලාව හදාගෙන විදගෙන ඒ ධර්මයන් අවබෝධ කරගෙන මේ තමා බලාපොරොත්තු වන්නා කුසත් සත්‍යයේ පැමිණීමේ අභාවහනුවන ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් බව කල්පනා කරගන්න ඕනේ. ඒ ඒ කල්පනා කරන අනුදවසේදී මේ නිතරවත්තා මහා වන්දාති කරපත්තෝ කල්පනා කරගෙන මේ සංකප්ප උදාරයෙන් අපට අපේ අත්දැකීම් ලැබෙනා උරුලකක් ලැබේවා සත්‍ය සම්පූර්ණ වේවා බලාපොරොත්තු වන වර්තමත අපේ ප්‍රාර්ථනාවයි භාවනාවේ හදවත ක්‍රමයෙන් දිනුනේ වෙනකොට අපේ අදහස් අනුවාද කොට අර්ථය සම්පූර්ණ කරගෙන අද අමාත අනුනාමක සත්‍යත් කරගත හැකි වේවා